අපි දේශනා කරගෙන එන්නේ ධර්ම දේශනා මාලාවක් 2020 ජනවාරි මාසෙ මේ ආරම්භ කළේ විසුද්ධි මාර්ගයයි අපි දිගාරින්නේ ඒ විසුද්ධි මාර්ගයෙන් අපි ධර්ම දේශනා රාශියකින් දේශනා කළා ඒ විසුද්ධි මාර්ග තුනක් සීල විසුද්ධි චිත්ත විසුද්ධි දිට්ඨි විසුද්ධි කාංකා විතරණ විසුද්ධියයි මේ වෙනකොට අපි දේශනා කරන්නේ. ඒ දේශනා ශ්‍රවණය කළා නම් ඒ දේශනා නිවැරදිව ඇහුවා නම් අපි ධිට්ඨි විසුද්ධියේදී ලෝකයේ තියෙන සියල්ල අරගෙන වෙන් කළ බැලුවා කොටස් කීයකට බෙදන්න පුළුවන්ද කියලා. බෙදන්න පුළුවන් උනේ කොටස් දෙකටයි. ඒ තමයි නාමයයි රූපයයි. මේ ලෝකයේ වෙන කිසිම ආකාරයකට මේ කොටස් දෙක හැර වෙන කිසිම කොටසකට ලෝකයේ කිසිම දෙයක් බෙදන්න බෑ. ওই දෙක තුල ඇතුළත් කරන්න වෙනවා. එහෙනම් ඒක නිවැරදිව දේශනා කළේ ලෝතර බුදුරජාණන් වහන්සේ. සබ්බසෝ නාම රූපස්මි. මහණෙනි මම සියල්ල මේ නාම රූප දෙක තුල පනවනවා. සියල්ල කිව්වේ ලෝකේ අධ්‍යාත්මික බාහිර වශයෙන් නැති සියල්ල. සබ්බසෝ නාම රූපස්මි. මම ওই නාම රූප දෙක තුල පනවන. ඒ පිළිබඳව අපි නිවැරදි අවබෝධයක් ඇති කරගත්තා. අපි නිවැරදිව දේශනා කළා ditthi visuddhiye. ඒතර නාම රූප දෙකක්මයි තියෙන්නේ. අපි එතන ඉඳලා හොයන්නේ නාම රූප දෙක කොහොමද පිළියෙල වෙන්නේ සකස් වෙන්නේ මේක කවුරු හරි සකස් කරාද මේක කවුරු හරි මැව්වද මේක කවුරු කාගේ හරි නිර්මාණයක්ද එහෙම නැත්නම් මේක ඉබේ හට ගන්නවද එහෙම නැත්නම් මේ සියල්ල පෙර කර්මයෙන් සිද්ධ වෙනවද නැත්නම් හේතුඵල ධර්මතාවයක්ද දැන් බුදුරජාණන් වහන්සේ මේ නාම රූප දෙක ඇති වෙන හේතු කිව්වා කොහොමද ඇති වෙන්නේ මේක කාගේවත් නිර්මාණයක් නෙමෙයි කවුරුවත් දායාද කරපු එකකුත් නෙමෙයි. කවුරුවත් මවපු එකකුත් නෙමෙයි. ඉබේ හටගත් එකකුත් නෙමෙයි. කර්මයෙන්ම සකස් වෙච්ච එකකුත් නෙමෙයි. තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යාය තමයි හේතුන්ගෙන් හටගන්න. ඒ දර්ශනය තුළ අනිත් සියලුම දර්ශන බැහැර කරන්න වෙනවා. මේ හේතුඵල ධර්මය අවබෝධ කරගත්ත කෙනාට එයාට පුළුවන්කම තියෙනවා අනිත් සියලු මත දික්ටි වලට උත්තර දෙන්න. නිවැරදි ක්‍රමයක තමයි. අපි බලමු එනම් මේ නාම රූප දෙක සකස් වෙන්නේ හේතුන්ගෙමද කියන කාරණය. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙන වර්තමානයේ මෙන්න මෙවැනි ටිකක් තියෙනවද කියලා ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බලන්න. මොනවා ටිකක්ද? විඥානයක්. විඥානය කියන්නේ මනස. සිත. මනසිකාරය. අරමුණු දැනගන්නා ස්වභාවයට විඥානය කියනවා. එයා අරමුණක් දැනගන්නවද? ඒකට විඥානය කියනවා. රූපය පිළිබඳව දැනගන්නේ විඥානය. විඥානය නැත්තම් දැනගන්න බෑ. ශබ්දය පිළිබඳව දැනගන්නේ විඥානය. ගඳ සුවඳ දැනගන්නේ විඥානය. රස හඳුනගන්නේ දැනගන්නේ විඥානි. සීතලද උෂ්ණද කියලා දැනගන්නේ විඥානි. මනසට එන සිතුවිලි දැනගන්නේ විඥානි. එහෙනම් විඥානය තියෙනවා අපිට. දැන් වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා. නාම රූප දෙකක් තියෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ. ତර මේ නාමය කියන්නේ මොකක්ද? විඥානය කියන්නේ නාම ධර්මයක්. ඒක රූප ධර්මයකට අයිති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මහ භූත හතරෙන් නිර්මාණය වෙච්ච එකක් නෙමෙයි මනස, සිත, විඥානි. මානසිකාරය. නාම රූප දෙකේතර වේදනාව කියලා එකක් තියෙනවා. ඒක මහ භූත හතරට අයිති වෙන්නේ නැහැ. ඒක සිතවිල්ලක ස්වභාවයක් විතරයි. වේදනාව. ඒ මානසිකාරයේ හැවත් මනස සකස් වෙන ස්වභාවයක්. සංඥාව කියලා දෙයක් තියෙනවා. සතර මහා ධාතුන්ට හෙවත් මහ භූත හතරට හඳුනා ගන්න බෑ. හඳුනාගන්නේ මනසින්. සිතින්. විඥානය. සංඥාවෙන් හඳුනා ගන්න. ඒකටත් විඥානය උපකාර වෙනවා. එතකොට සංඥාව කියන්නේ සිතේ පවතින ස්වභාවය නාම ධර්මයක්. සංස්කාර කියලා දෙයක් තියෙනවා අපේ සිතේ. ඒ තමයි සිතුවිලි. එක වෙලාවක හොඳ පැත්තටත් හැරෙනවා. වැඩි වෙලාවක් නරක පැත්තට හැරෙනවා. නරක පැත්තට හැරෙන ඒවට අකුසල් කිව්වා. හොඳ පැත්තට හැරෙන ඒවට කුසල් කිව්වා. එහෙනම් සංඥා කියලා එකකුත් තියෙනවා සංස්කාර කියලා එකකුත් තියෙනවා. ඒත් මේවා ක්‍රියාත්මක වෙන්නේ විඥානයත් එක්ක. විඥානේ නැත්තම් ක්‍රියාත්මක කරන්න බෑ. හැබැයි ඒ විඥාණයට ඒ ආකාරයට විඥාණයට වේදනාවට හඳුනා ගැනීමේවත් සංඥාවට සිත දෙපැත්තට බලවත් කරන ආකාරයක් තියෙනවා කර්ම හේවත් චේතනා හේවත් කුසල අකුසල් කියනවා හැබැයි මේවට පිළිටන්න තැනක් ඕනේ ඒ පිළිටන්න තැනක් තමයි අර මහ භූත හතර සකස් කරලා දීලා තියෙන්නේ ඇසක් හදලා දුන්නා දැන් තියෙනවා කනක් හදලා දීලා තියෙනවා නාසයක් හදලා දීලා තියෙනවා. දිවක් හදලා දීලා තියෙනවා. කයක් ශරීරයක් හදලා දීලා තියෙනවා. අන්න පිහිටන්න. එතකොට සිතට පිහිටන්න හදලා දීලා තියෙන මහ භූත හතර. කොටස් ටිකක්. ඒකට කිව්ව රූප කියලා. දැන් වර්තමානයේ තියෙනවද එහෙම ටිකක්? තියෙනවා. ඔව්. සිතහ සිතුවිලිත් තියෙනවා. මහ භූත හතරෙන් සකස් වෙච්ච ඉන්ද්‍රියන් ධර්ම ටිකකුත් තියෙනවා. වර්තමානයේ තියෙනවා. නැහැ කියන්න බෑ කාට. ඒතර විඥානයක් තියෙනවා නාම රූප දෙකක් තියෙනවා. ආයතන හයක් තියෙනවා. ආයතන කිව්වේ ඇස කන නාසය දිව ශරීරය මනස. දැන් තියෙනවා. ඒතර ඒකේ පහක් කර මහ භූත හතරට අයිති මන ආයතනේ විඥාණයට අයිති. එහෙම එකකුත් තියෙනවා. හයකුත් තියෙනවා. ඒ ආයතන හයට ස්පර්ශ හයකුත් වර්තමානයේ සිද්ධ වෙනවා. ඇහැට රූප ගැටෙනවා. ස්පර්ශ වෙනවා. කනට ශබ්ද ස්පර්ශ වෙනවා. නාසයට ගන්ධ ස්පර්ශ වෙනවා. දිවට රස ස්පර්ශ වෙනවා. ශරීරයට සීත උෂ්ණ ස්පර්ශ වෙනවා. මනසට අරමුණ ස්පර්ශ වෙනවා. එහෙනම් ස්පර්ශ හයකුත් වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා. ତර විඥාන නාම රූප සලආයතන පස්ස ඒ හයෙන් විඳිනවා අපි. ඇහෙනොත් විඳිනවා. ඒතොර ඇහ සතර මහා ධාතු වුණාට විඳින්නේ මනසෙන්. ඇහෙන් විඳින්න බෑ. ඒ වින්දනය සඳහා උපකාරයක් විතරයි යා කරන්නේ. කණෙන් විඳින්න බෑ. ඒ කියන්නේ මහා භූත හතර උපකාර වුණාට විඳින්න බෑ විඳින්නේ මනසින්. ශබ්දය පිළිබඳව විඳින්නේ මනසින්. නාසයට විඳින්න බෑ. හැබැයි විඳින්න උපකාර කරනවා. ඒතර නාසය කිව්වේ මහ බුත හතරට. ඒකට රූප කියන වචනේ පාවිච්චි කරනවා. විඳින්නේ මනසින්, සිතින්, විඥානේ අරමුණු දැනගන්න. දිවට විඳින්නත් බෑ. විඳින්නේ මනසින්. කයටත් විඳින්න බෑ. ඒ කයට දැනෙන ස්වභාවය විඳින්නෙත් මනසින්. මනසෙන් පුළුවන් බාහිර අරමුණු ඕන එකක් අරන් විඳින්න. මනසට පුළුවන්. දැන් ඒතර වර්තමානයේ විඥානයක් තියෙනවා. නාම රූප දෙකක් තියෙනවා. ආයතන හයක් තියෙනවා. ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. විඳීම් හයක් තියෙනවා. වෙන ඇති දෙයක් නැහැ. වෙන මොකක්වත් නැහැ. ඔය ටික. සතාගතයන් වහන්සේ දේශනා කරන ඔය පහ ලැබුණේ පෙර හේතුන්ගෙන්. පෙර හේතුන්ගෙන් ඔපහ ලැබෙන. විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. දැන් තේරෙනවද? එහෙනම් මේ පහ හැදුවේ ඒ හේතු මොනවාද කියලා අපි හොයන්න ඕනේ. කාංකා විතරන විසුද්ධියෙන් අපි පිරිසිදු කරගන්නේ හේතුන්ගෙමද සකස් වෙන්නේ එහෙම නැත්නම් වෙන ක්‍රමයකිනුත් සකස් වෙනවද කියන එක පිළිබඳව පරීක්ෂණයක් කරන්නේ. කාංකා කියන්නේ සැකය. ඒක සුද්ධ කරගන්න ඕනේ. විසුද්ධි වඩාත්ම සුද්ධ කරගන්න ඕනේ. පිරිසිදු කරගන්න ඕනේ. කාංකා විතරන විසුද්ධි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඔය පහ සකස් වෙන්න පෙර භවයේ හේතු පහක් තියෙනවා. ඒ හේතු පහෙන් තමයි ඔය පහ හදන්නේ. අන්න බලමු ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට හේතු පහෙම දැදින්නේ කියලා. මොනවාද හේතු පහ? ඒ හේතු පහ තමයි අවිද්‍යාව. අපි විද්‍යාව ඉපදුවේ නැහැ. විද්‍යාව උපදවනවා නම් යම් කිසි කෙනෙක් එයා රාගය අවසන් කරන්න ඕනේ. රාගය කියන්නේ ඇලෙනවා කියන එක. රාග කියන්නේ ඇලෙනවා. ඒක අවසන් කරන්න ඕනේ විද්‍යාව උපදවන්න. දේශය කියන එකත් අවසන් කරන්නම ඕනේ විද්‍යාව උපදවන්න. මම කියන ස්වභාවය, මගේ කියන ස්වභාවය අවසන් කරන්නම ඕනේ විද්‍යාව කියන එක උපදවන්න. එයා විද්‍යාව නැති කරනවා. රාගය තියෙනවා නම් එයාට අවිද්‍යාව තියෙනවා. දේශයක් තියෙනවා නම් එයාට අවිද්‍යාව තියෙනවා. මම මගේ කියන ස්වභාවය තියෙනවා නම් සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් මමමයි ඉන්නේ කියලා. මගේමයි මේවා කියලා. සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් එවැනි සිතුවිල්ල එයා විද්‍යාව උපදලව නැහැ අවිද්‍යාව තියෙනවා. මානයක් වෙනවා ඒකම දිට්ඨියත් එක්ක එන්නේ මානිය. මම මගේ කියනකොටම දිට්ඨියට වැටලි ඉවරයි. දිට්ඨි කියන්නේ වැරදියට දකිනවා. ඇයි? තථාගතයන් වහන්සේ පෙන්වන්නේ පුච්චලෙක් නැහැ කියන එක. සත්වෙක් නැහැ කියන එක. ජීවයක් නැහැ කියන එක. කෙනෙක් නැහැ කියන එක. නාම රූප දෙකම සබ්බසෝ නාම රූපස්මි. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියන එක. ගැඹුරු ධර්මයක් සරලව කියන්නේ අපි සියලු දෙනාට මේක අවබෝධ කරගන්න ඥාන ශක්තිය තියෙනවා. උස්සූ මනසක් තියෙන නිසා මනුස්ස කියලා කියනවා. උසස් වූ මනසක් තියෙනවා. එනිසා තමයි තථාගතයන් වහන්සේ පෘථිවිය පහළ වෙන්නේ මේ ධර්මයේ දේශනා කරන්නේ. මිනිස්යන්ට දේශනා කළේ ඉස්සෙල්ලාම. දෙවියන්ට නෙමෙයි ඉස්සෙල්ලාම මේ ධර්මයේ දේශනා කළේ මිනිස්යන්ට. මිනිස්යෝනේ හෙව්වේ. ඉස්සෙල්ලාම ධර්මයේ දේශනා කළා. එහෙනම් අපි අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න නම් රාගය අවසන් කරන්නම ඕනේ. ඇලෙන එක. එහෙනම් අපිට පෙර භවයේ මේක තිබ්බද? ඔව්. පෙර භවයේ තිබ්බ නිසා අපි විද්‍යාව උපදවාගත්තේ නැහැ. රාගය තිබ්බ නිසා. දේශයත් පෙර භවයේ තිබ්බ නිසා අපිට පෙර භවයේ විද්‍යාව උපදවා ගන්නත් බැරි වුණා. මම මගේ කියන ස්වභාවයත් පෙර භවයේ තිබ්බ නිසා, ditthiyat තිබ්බ නිසා අපිට විද්‍යාව උපදවා ගන්න බැරි වුණා. එහෙනම් අවිද්‍යාව තිබ්බා කියලා පිළිගන්නවද? දැනුත් ඒක තියෙනවා. ඔව්. පෙරබව අවිද්‍යාව තිබ්බා. දුක පිළිබඳව හරියාකාරව වටහා ගත්තෙත් නැහැ. දැන් දුක පිළිබඳ චුට්ටක් කියනවා. දුක ඇති වෙන්නේ කොහේද? මහා භූත හතරෙත් ඇති වෙනවා. ඒ අනුව සිතිවිලි වලත් ඇති වෙනවා දුක කියන එක. මේ මහා භූත හතරේ අපහසුතාවයක් ඇති වුණාම අපි කියනවා දුකයි කියලා. මහා භූත හතරේ අපහසුතාවයක්, විකෘතිතාවයක්, වෙනසක්, දුර්වලතාවයක්. ඇති වුනහම ඒක විසඳගන්නේ මට කියලා නෙමෙයි. සිතුවිල්ලක් තුලින්. දැන් කොහොමද? වාඩි වෙලාම ඉන්නමනේ. ඊට පස්සේ මොකද්ද සිතට දැනෙන්නේ? ඉන්න බෑ කියලා එන සිතුවිල්ලක් එනවද නැද්ද? දැන් මේ මහ භූත හතරේ අපහසුතාවය විසඳගන්න යා පාවිච්චි කරන්නේ මොකද්ද? සිතුවිල්ලක්. දැන් පැහැදිලිද කියන එක. එයා උපකාර කරගන්නවා නාම ධර්මයක්. ඒ කියන්නේ මේ රූප ධර්මයන් හෙවත් මහ භූත හතරටවත් මේ සතර මහා ධාතුන්ට දැන් අපහසුතාවයක්. දැන් අපහසුතාවය නැති කරගන්න එයා උපකාර කරගන්නේ කාවද? සිතුවිල්ලක්. නාම ධර්මයක්. දැන් සිතුවිල්ලේ මොකද කියන්නේ? සිතුවිල්ලක් දෙනවා දැන් වෙනස් කරන්න. නැගිටින්න. ඒතර මමද නැගිට්ටි සතර මහා ධාතුන්ගේ අර අපහසුතාවයට පහසුවක් ඇති කළ දුන්නාද සිතුවිල්ල විසින්. මේක තේරුම් ගන්න. මේ මම කරන දෙයක් නෙමෙයි. මොකද මේ මමත්වයෙන් තොර බණ කියන්නේ. මම තුල හිර වෙලා ඉන්න තාක් කල් අවිද්‍යාව. දික්ටිමයි. දැන් පැහැදිලිද මම කියන එක? ගැඹුරුයි හැබැයි. සිතුවිල්ල විසින් අර අපහසුතාවය නැති කළා. කාගේද? මගේද? මහ භූත හතරේ අපහසුතාවය නැති කලේ. ඒ මහ භූත හතරනේ දැන් වාඩි වෙලා තියාගෙන එක විරියවකින් ඉන්නවා. දැන් ඉන්නකොට සිතුවිල්ල මොකද එන්නේ සිතුවිල්ල? ඒ මහ භූත හතරට ඇති වෙන අපහසුතාවය මගහර ගන්න යා පාවිච්චි කරනවා. එනේ. ඒතර දැන් පුජ්‍යල සම්බන්ධයක් මෙතන නැහැ. සිතුවිල්ලක් හදනවා. දැන් යාට අපහසුයි. දැන් එතකොට මොකද කරන්නේ? එතකොට නැගිටින්නේ කවුද? කෙනෙක් නැගිටින්නේ. අර අපහසුතාවය අයින් කරගත්ත අර සිතුවිල්ල. එතකොට මේ නාම ධර්මයේ රූප ධර්මයට ප්‍රත්‍යද? හොඳට කල්පනා කරලා බලන්න. විඳින්නෙක් නැහැ, විඳවන්නෙකුත් නැහැ, කරන්නෙකුත් නැහැ, කරවන්නෙකුත් නැහැ. මේ නාම රූප දෙක වුණොන්ට ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා, හේතු හදනවා. එහෙනම් ඒ ස්වභාවයෙන් අපි මිදුන්නේ නැහැ පෙර භවයේ. අවිද්‍යාවත් එක්කමයි ආවේ. ඒ අවිද්‍යාව නිසා ඒතර අවිද්‍යාව කියන්නේ සිත තුළ ගොඩනැගෙන ස්වභාවයක්. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම, මුලාව, රැවටීම, අනවබෝධය. ඒ තමයි අවිද්‍යාව. තව තියෙන අවිද්‍යාවේ ගොඩාක් විස්තර තියෙනවා. මම මීට කලින් සූත්‍රවල දේශනා කළා තියෙනවා. ඒ අවිද්‍යාව නිසා අපි මොනවද කෙරුවේ පෙර භවය? තව නාම ධර්මයකට අවිද්‍යාව කියන නාම ධර්මය උපකාර කළා. අපි නෙමෙයි කළේ. ඒ සිතුවිල්ල ඉදිරි සිතුවිල්ලකට උපකාර කළා. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක්. විද්‍යාව කියන්නේ සිතුවිල්ලක්. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. නාම ධර්ම. සිතේනේ ගොඩ නැගින්නේ. විද්‍යාව ගොඩ නැගින්නේ සිතේ. අවිද්‍යාව පවතින්නේ සිතේ. එහෙනම් ඒ අවිද්‍යාව නැමැති ඒ සිතුවිල්ල ඉදිරි සිතුවිල්ලකට ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. ඉදිරි සිතුවිලි මොනවාද? අවිද්‍යාව පත්‍ය සංකාරා. හරිද? අවිද්‍යාව පත්‍ය අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා සංස්කාර වලට. ඒතර සංස්කාර කිව්වේ නාම ධර්ම. සංස්කාර කිව්වේ චේතනා. චේතනා කිව්වේ කර්ම වලට. දැන් පෙර භවයේ හැදුවද? හැදුවා පෙර භවයේ. නැත්තම් මේ භවයට එන්නේ කර්මයක් එක්ක පැටලිලා ආවේ. ආ. ඒතොර එහෙනම් පෙර භවයේ අපිට ඒ නාම ධර්ම අවිද්‍යාව නැමැති නාම ධර්මය අපේ මනසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීම නිසා අපි ගොඩනැගුවා යම් දෙයක්. ඒ තමයි කුසල කුසල චේතනා කුසල කුසල සිතුවිලි කුසල කුසල කර්ම නාම ධර්මයන්. ඒතකොට නාම ධර්මයක් නාම ධර්මයන්ට ප්‍රත්‍ය වුණාද මම කර්ම කළාද? මමත්වයෙන් තොර කතා කරන්නේ. පරමාර්ථ ධර්මය තුළ සිත තියන්න වෙනවා. ධර්මයේ තේරුම් ගන්නට. සම්මුතිය තුළ බණ කියන්න පුළුවන් සම්මුතිය තුළ බණ කියන තාක්කල් ධර්මය අවබෝධ කරන්න බෑ පුජ්‍යලයකට වෙන දෙයක් ගැන හොයනවා දැන් මෙතන පුජ්‍යලයකට වෙන දෙයක් ගැනද තියෙන්නේ අර අවිද්‍යාව නැමැති සිතුවිල්ල ඉදිරි සංස්කාර නැමැති සංස්කාර ගොඩ නැගෙන්නේ සිතේ ඒතකොට පෙර භවයේ අපි සංස්කාර හේවත් කර්ම හේවත් චේතනා හේවත් කුසල කුසල දෙක අපි කරාද කරා සිතුවිලි තුළ සිත තුළ ගොඩ නැගුවා දැන් එයින් එකක් න්යාවේ. මේ භවයට ආවේ එයින් එක ආරම්භණයක් අරගෙන. මොකද අවසාන චුතිසිත හා මේ භවයේ පළවෙනි සිත සම්බන්ධ කරන එක ආරම්මණයකින් ආරම්මන දෙකක් අරන් එන්න බෑ. එක කුසල ආරම්මණයක් ඒකත් ගොඩනගන්නේ මනසේ. එක අකුසල ආරම්මණයක් ඒකත් ගොඩනගන්නේ මනසේ. අකුසල ආරම්මණයකින් ආවනම් මෙහෙ එන්නේ. නියත වශයෙන්ම නිරය තිරිසන් ලෝකය പ്രേත ලෝකය. හරිද? එහෙනම් අපි අකුසල ආරම්මණයකින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ කුසල ආරම්මණයකින්. ඒ කුසල ආරම්මණය ගොඩ නැගුණේ මනසෙ. එහෙනම් පෙර භවයේ අපට අවිද්‍යාව තිබ්බා. ඒ අනුව අපි චේතනා හැවත් කර්ම හැවත් කුසල අකුසල දෙක අපේ සිත තුන හැදුවා. හැදුවා. එතකොට අවිද්‍යාව නැමැති නාම ධර්මය ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍යයයි කියන එක හරිද? අවිද්‍යාපච්චය බුදුරජාන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා උපකාර වෙනවා සංස්කාර හේවත් කර්මවලට. අර නොදන්නකම නොතේරෙනකම නොයැටීම නිසා කර්ම කරා. එතකොට දෙකක් අපි පෙර භවයේ හේතු දෙකක් හැදුවද නැද්ද? තවත් තියෙනවා. පෙර භවයේ තණ්හාවක් තිබ්බද? තිබ්බා. පෙර භවයේ තණ්හාවට අපි තණ්හාව පිළිබඳව අවබෝධ කරගෙන තෘෂ්ණාව සාමුලින් නැති කරා නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මහණෙනි යාට පුනර්භවයක් නැහැ. තණ්හාව ශේෂයක්වත් ඉතිරි නැතුව සාමුලින් අවසන් කරාද මහණෙනි යාට පුනර්භවයක් නැහැ. එහෙනම් අපිට පෙර භවයේ තණ්හාව තිබ්බද? දැනුත් තියෙනවා. දැනුත් තියෙනවා. එහෙනම් පෙර භවයෙන් අප එකක් නේද තියෙන්නේ. එහෙනම් පෙර භවයේ තණ්හාවක් තිබ්බා. තණ්හාව තියෙනවා නම් උපාදානයත් උපාදානය කියන්නේ තදින් ගන්න. තණ්හාව කියන්නේ ඇලෙනවා. නන්දි රාගය කියනවා. රාගය කියනවා නන්දි රාගය කියනවා කාම ඡන්දේ කියනවා ආසාව කියනවා ඇල්ම කියනවා ඕනකම කියනවා කෑදරකම කියනවා ඔක්කොම එකම එකයි තියෙනවද නැද්ද එහෙනම් පෙර භවයේ තණ්හාවක් තිබ්බද අපිට නාම ධර්මයක් දැන් ඒතර පෙර භවයේ නාම ධර්ම කීයද අවිද්‍යාව නැමැති නාම ධර්මයක් හේතුවක් මේ භවයට එන්න. සංස්කාර නැමැති නාම ධර්මයක් මේ භවයට එන්නට. තෘෂ්ණාව කියන නාම ධර්මයක් හේතුවක් මේ භවයට එන්න. සිතුවිලි විතරයි. ත්‍රුපාදානය කියන එක. උපාදානය කියන්නේ දැඩිව ගන්නවා, තදින් ගන්නවා, ග්‍රහණය කර ගන්නවා, අල්ල ගන්නවා, හිර කර ගන්නවා. කාම උපාදාන, භව උපාදාන, ditthි උපාදාන, අන්තවාද උපාදාන. උපාදාන හතරක් තියෙනවා. තදින්ගත් අල්ලගත්ත. ඒ අනුව ආයි කර්ම කරා. දැන් එහෙනම් අපි පෙර භවයේ අපට හේතු පහක් තියෙනවා. මොකද්ද? අවිද්‍යාව තිබ්බා. ඒ අනුව සංස්කාර, ඒතර නාමයේ නාමයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැමැති නාම ධර්මයේ ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍යයයි සංස්කාර කියන නාම ධර්මයන්ට උපකාර කරගෙන සංස්කාර ගොඩ නැගුවා සිත තුළ කුසල කුසල කර්ම. එයින් එකක් අරන් බැස්සා ප්‍රසන්දි විඥාණය ජලාබුජ මෞකසට බැස්සද ඔව් එතකොට විඥාණයට ප්‍රත්‍ය උනේ ඒ බැස ගන්න ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය උනේ පෙර භවයේ සංස්කාරයක්නේ නාම ධර්මයේ නාම ධර්මයට ප්‍රත්‍යයිද උපකාරයි දැන් එතකොට ප්‍රතිසන්දි විඥාණය මෙතන බැස්ස ගමන් මෙතන සකස් වුණා වේදනා සංඥා සංස්කාර කියන ධර්මයන්. ඒතකොට දැන් මේ භවයේ දැන් විඥානය ක්‍රියාත්මකයි එතන ඉඳලා ප්‍රතිසන්ද විඥානය ගත්ත තැන ඉඳලා නාම රූප දෙකත් එක්ක ක්‍රියාත්මක වුණේ මොකන්ද? ප්‍රතිසන්දි විඥානය. දැන් නාම රූප දෙකක් තියෙනවා ප්‍රතිසන්දි විඥානයක් තියෙනවා නාම රූප දෙකක් තියෙනවා ආයතන හයක් තියෙනවා ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා ස්පර්ශයෙන් මිදීම් හයක් තියෙනවා. මේකෙන් පහක් කරන්නේ සියලු මේවා නාම ධර්ම. සිත විරි විතරයි. ප්‍රතිසන්දි විඥානයේ නාම ධර්මයක්. නාම රූප දෙකෙන් රූප පහක් විතරක්. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඒවා විතරක් රූප හේවත් සතර මහා ධාතු හේවත් මහ බුත හතරටයි තියෙන්නේ. ස්පර්ශ හයම නාම ධර්මයන්. වේදනා හයම නාම ධර්මයන්. නාම රූප දෙකක්ද ක්‍රියාත්මක වෙන්නේ. ඒතර වර්තමානයේ ඒතර අතීතයේ හේතු පහක් තථාගතයන් වහන්සේ පෙන්වන අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහක් හැදුවා අපි. හදාගත්තා. හදාගත්ත පුච්චලෙක් නෑ. නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි. ඒ කියන්නේ අවිද්‍යාව නැමැති නාම ධර්මය, ඉදිරි සංස්කාර නාම කියන නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි. ඒ අවිද්‍යා සංස්කාර කියන නාම ධර්මයන් ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍යයයි. ආ එතන ඉඳලා විඥානේ නාම රූපයන්ට ප්‍රත්‍යයයි. නාම රූප සලආයතනට ප්‍රත්‍යයයි. සලආයතන ස්පර්ශයට ප්‍රත්‍යයයි. ස්පර්ශය වේදනාවට ප්‍රත්‍යයයි. දැන් මොකද්ද ක්‍රියාත්මක වුනේ? අතීත හේතු පහ. ඒතොර පෙර භවයේ තණ්හාව නැමැති නාම ධර්මයේ සිත තුළ ක්‍රියාත්මක වුණාද? තණ්හාව කොහෙද ගොඩ නැගෙන්නේ? සිතේ කිව්වොත් හරියද? ඔව්. තණ්හාව කියන එක කොහෙද ගොඩ නැගෙන්නේ? සිතේ. එහෙනම් උපාදානය කියන එක ගොඩ නැගෙන්නේ සිතේ. එහෙනම් කර්ම කියන එක ගොඩනැගෙන්නේ සිතේ අවිද්‍යාව කියන එක ගොඩනැගෙන්නේ සිතේ එතකොට අවිද්‍යා සංඛාරා තණ්හා උපාදාන කර්ම භව එහෙනම් පෙර භවයේ හේතු පහක් හැදුවා වර්තමාන ඵල පහකට පෙර භවයේ හදපු හේතු පහත් ඒ හේතු පහම නාම ධර්මයන් ඒ කියන්නේ සිතත් එක්ක පැටලිලා එනවා කියන්නේ. ඒතර වර්තමානයේ හැදුවා නාම රූප දෙකක් එක්ක තවත් නාම ධර්මයන් කීපයක්. විඥාන නාම රූප රූපේ කියන එකෙන් රූප පහයි. ඒතර සලායතන එතනින් තියෙන රූප පහක්. එකක් මන ආයතනය ස්පර්ශ වේදනා. දැන් ඔය එකක්වත් මට අයිති ඒවා නෙමෙයි නේද? නාම රූප දෙකක් නේද ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට අපි රැවටිලා නේද ඉන්නේ? අනවබෝධයක් නේද තියෙන්නේ? නොවැටහීමක් මුලාවක් නේද තියෙන්නේ මමත්වයේ තුල පුජ්‍යලයක් තුල කෙනෙක් තුල අපේ මනස රඳවගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕක තමයි ඉස්සෙල්ලාම අයින් කරන්න ඕන ධර්මතාවය මොකද්ද මම මගේ කියන ඒ වැරදි දික්ටි අයින් වෙන්න ඕනේ එතකොට තමයි පරමාර්ථ ධර්මයන් හොඳට මනසට වැටහෙන්නේ තේරෙන්නේ අවබෝධ වෙන්නේ පරමාර්ථ ධර්මයන් නිවැරදිව අවබෝධ නොවන තාක් කල් මේ ධර්මයේ තේරුම් ගන්න බෑ. පරමාර්ථ ධර්මයන් නිවැරදිව අවබෝධ වෙනවද? ඒක සූත්‍රයකින් ධර්මය අවබෝධ කරන්න පුළුවන්. 21000ක් සූත්‍ර තියෙනවා. හොඳටම දේශනා කළ දෙන්නේ බුදුරජාන් වහන්සේ. එකයි ඕනේ එකේ. හැබැයි හරියට තේරුම් ගන්න ඕනේ, නිවැරදිව තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් අතීත හේතු පහෙන් වර්තමාන ඵල පහ හැදුවා. එහෙනම් දැන් අනාගතයට යන්නේ කොහොමද? දැන් අනාගතයට යන්න ඕනේද? දැන් මෙතනින් අවසන් කරන්න ඕනේද? බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ අකාලික ධමයක්. කාලයක් නෑ මේකට. දැන් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මේ දේශනා කරන හේතු පහ මේ ශාලාව තුල නැගිටලා එළියට යන්න පුළුවන් නම් රාතන් වහන්සේ කෙනෙක් හැටියට එළියට යයි. ওই හේතු පහත් අරගෙන මේ ශාලාවෙන් එළියට ගියොත් තවත් භවයක් හදනවා. තේරෙනවද? එතකොට දැන් පුජ්‍යලේකට වෙන දෙයක් නෙමෙයි මේ මහ භූත හතරට භූතයෝ කියන්නේ අපිව රවට්ටන જાතියක් නෙවෙයි නොපෙනී ඉඳගෙන අපිව රවට්ටන જાතියක් භූතයෝ කියන්නේ. ඒකට මහා නිකම් භූතත් නෙමෙයි මහා භූත කියලා කියනවා. ඇත්ත. නොපෙනී ඉඳගෙන අපිව රවට්ටනවා. එහෙනම් වර්තමානයේ හේතු පහක් තියෙනවා අනාගතයට ඵල පහක් ගෙනියන්න නම්. දැන් වර්තමානයේ අවිද්‍යාව තියෙනවද? වර්තමානයේ. එතකොට පෙර භවයෙන් අරගෙන මාව මේ භවයට. දැන් මේ භවයේ එතකොට අවිද්‍යාවෙන් මිදලා විද්‍යාවට එනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා රාගය අවසන් කරන්න. රාගය කියන්නේ සිත ඇලෙන තැන. සිත ඇලෙනවද යම් තැනක එතන රාගයයි. බලන්න හොඳට කල්පනා කරලා සිත ඇලෙන තැන්. ඇලෙනවද නේ? දැක්ක තැන හොඳ නම් එතන සිත ඇලුනා. ඇහුණු හඬ මිහිරි නම් එතන සිත ඇලුනා. සුවඳ ආස්වාද ජනක නම් එතන සිත ඇලුනා. රසය ප්‍රණීත නම් එතන සිත ඇලුනා. ශරීරයට දැනෙනවා නම් සීත වේලාවට උෂ්ණයත් උෂ්ණ වේලාවට සීතලත් මාරු කරගන්න පුළුවන් නම් එතන සිට ඇලුනා. මනසින් ගන්න ආරම්මණය ඉටු වුණා නම් එතන සිට ඕක තමයි රාගය. ඕක තමයි රාගය. එහෙනම් එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාවෙන් මිදෙන්න නම් යම් කිසි කෙනෙක් රාගය කියන්නේ සිතේ ඇති වෙන සිතුවිල්ලක් විතරයිනේ. මේ සිතුවිල්ලකටනේ අපි මේ රැවටිලා ඉන්නේ. ඒ සිතුවිල්ලේ ස්වභාවය අරන් ඊගාව භවයකට යන්නේ. භෞතික වස්තුන් මේ ලෞකික වස්තුන් මොනතරම් සම්පත් මොනතරම් කෝටි ප්‍රකෝටි ගණන් ධනයන් නැව් ගුවන් ඥානා මහ විශාල ගොඩනැගිලි වල හිමිකරුවෙක් වුණත් ඔය එකක්වත් ඊගාව භවයට ගෙනිච්ච කෙනෙක් ඉන්නවද? ඇඳුමක් ගන්න නැතුව නේද කට්ටිය ආපහු යන්නේ ඊගාව භවයට? ආ ඉතින් එහෙනම් මේ භෞතික වස්තුන් වලින් මොකක්ද ඇති ප්‍රයෝජනේ? මේ නාම රූප දෙක සංතරපණය කරන්න නේද ඔය සියලු වස්තුන් වලට තණ්හාව තියෙන රාගය තියෙන්නේ. භෞතික වස්තුන් වලට නේද ඔය රාගය තියෙන්නේ. ඇයි ඒ? නොදන්නකමම නේද? අවිද්‍යාවෙම ගතිය නේද? අන්න විද්‍යාවට එන්න නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ භවයේ රාගය ඒකයි මං කියේ රාගය මේ ශාලාවේ තියලා එළියට යන්න පුළුවන් නම් බණ අපිට ප්‍රයෝජනෙත් තරම් යන්නේ නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඇයි? රාගයත් එක්ක පැටලලා තියෙන මනස අපි රාගය අයින් කරලා මනස හිතී ඉච්ඡාව රාගය මනසෙන් අයින් කරනවා. රාගය කියන්නේ සිතුවිල්ලක්. ඒතකොට මනස ක්‍රියාත්මක වෙන සිතේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයක්ද නැද්ද? ඒ මොනතරම් කෝටි ප්‍රකෝටි ධන නිදාන රත්තරන් ආකර තියෙන්න පුළුවන් පුච්චරයකට. ගුවන් ඥානා තියෙන්න පුළුවන් මහ විශාල නැව් තියෙන්න පුළුවන්. ඒ සියලු සම්පත් මනසින් නෙමෙයි දල්ලන් ඉන්නේ. අතින් අල්ලන් දින්නේ. මොකක්ද අතින් අල්ලන්න පුළුවන්? කෝටි ප්‍රකෝටි ධනයන් තිබ්බත් ඒවත් තියෙන්නේ බැංකුවල නේද? එක්ක සේප්පු වල නේද? අතින් අල්ලගෙන දින්නේ. ද මනසින් අල්ලගෙන දින්නේ. ඒතර මනස කියන්නේ නාම ධර්මයක්. එතකොට ඇලෙනවා කියන්නේ රාගය කියන්නේ නාම ධර්මයක්නේ. දැන් සිතින් නෙමෙයි දල්ලන්නේ. දැන් අල්ලගෙන ඉඳලා මොනවද හට ගෙනියන්න පුළුවන්? පුනර්භවයක් තියෙනවා නේද වශයෙන්. පුනර්භවයක් තියෙනවා. මේක දැන් පැහැදිලිනේ. පෙර භවයේ හේතු පහක් නිසා වර්තමාන ඵල පහක් හැදුවා. ඒතර වර්තමාන හේතු පහ දැන් අපි හැදුවොත් අනාගත ඵල පහ විඳින්න වෙනවා. හැබැයි ඒ විඳින්නේ මෙන්න මේ කරුණු හතරත් එක්ක. මේ නාම රූප දෙකේම තියෙන පීඩන ස්වභාවයක්. පීඩනයක් ඇති කරන්නේ නිරන්තරයෙන් පීඩනයක්. ඒකයි මම කිව්වේ වාඩි වෙලා ඉන්නකොට මොහොතයි වෙනස් කරන්න වෙනවා. වෙනස් කරන්නේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය වෙනස් කරන්නේ. නැකිట్లా නැකිట్లా ඉන්න බෑ. සතර මහා ධාතුන් මෙහෙම කෙලින් කරලා තිබ්බට යාට එහෙම ඉන්න බෑ. ටික වෙලාවකදී සිතුවිල්ලක් අර නාම ධර්මයට කියනවා දැන් මේක වෙනස් කරන්න. නැත්. දැන් ඊට පස්සේ කියලා ටිකක් ඇලවෙනවා. දැන් එහෙමම තින්න පුළුවන්. දැන් ඊට පස්සේ සතර මහා ධාතු මහ භූතිය ටික දැනුම් දෙනවා සිතට. සිතුවිල්ලක් දෙනවා. දැන් අපහසුයි දැන් මේ සතර මහා ධාතුන්ට දැන් ඉන්න අපහසුයි පුජ්‍යලයට නෙමෙයි. දැන් සිතුවිල්ලක් දෙනවා. ඒතර සිතුවිල්ල මොකද කරන්නේ? අර මහ බුත හතරේ ස්වභාවය වෙනස් කරනවා. මම දැන් හරි. එතකොට මේ ප්‍රතිකර්මය සදාකාලිකද? ආහාර නිරන්තරයෙන්ම ඕනේ. ඒතර ආහාර ඕනේ මටද මේ සතර මහා ධාතුන්ගේ අපහසුතාවය නැති කරන්න. ආහාරය කියන්නේ සතර මහා භූතයෝ මහ බුත හතර ශරීරය කියන්නේත් මහ භූත හතර. ඒතර ශරීරයේ ඒ අපහසුතාවය මහ භූත හතරෙන්ගේ අපහසුතාවය නැති කරගන්න සිතුවිල්ලක් දෙනවා. නාම ධර්මයක් ඇති කරනවා. ඇති කරලා ඉතින් දැන් බඩකිනි කියන කාටද බඩකිනි? කාටද පිපාසය? මහ භූත හතරේ අපහසුතාවයේ තියෙන. දැන් වතුර ටිකක් දානවා. තව බීම එකක් බොනවා. දැන් මගේ අපහසුතාවය නැති වුණාද අර මහ බුත හතරේ ක්‍රියාත්මක වන ස්වභාවය අපහසුව නැති වුණාද? ආ. ඒතර බිව්වේ මමද? නෑ අර පානය කරන යම් දෙයක් ඒකත් සතර මහා භූතයෝ. මහා භූත හතර සුද්දාස්තික කලාපය හතර මහා ධාතු. මේ සතර මහා ධාතුත් එක්ක සම්බන්ධ කරලා දීලා මේ සතර මහා ධාතුන්ගේ පවතින අපහසුතාවය නැති කරලා දුන්නා. ඒතර කෙනෙක්ද මේව කරන්නේ ඔක්කොම? අර සිතුවිල්ලක් දෙනවා හැබැයි. පීඩනයක් නෙමෙයිද කරන්නේ හැමතිස්සෙම. නිරන්තරයෙන් පීඩනයක් නෙමෙයි. උදේට ඇඳුන ඇඳුම පැය කීපයකින් මාරු කරන්න කියනවා. දවල් වෙනකොට හවස වෙනකොට දවසට දෙපාරක් තුන් පාරක් පිරිසිදු කරන්න කියනවා. නාන්න ඕනේ, ඇඟ සෝදන්න ඕනේ. දැන් කාමද මේ කරන්නේ? මමද මේ කරන්නේ? ද සතර මහා ධාතුන්ගේ අපහසුතාවයත්. අපහසුතාවයක් සතර මහා ධාතුන්ව සුද්දාස්ත්‍රික කලාපයට ඇති වුණාම සිතුවිල්ලක් දෙනවා. නාම ධර්මයක් ඇති කරන. ඒ කියන්නේ දැන් අපහසුයි සතර මහා ධාතුන්ට. මට නෙමෙයි අපහසු. දැන් එතකොට සිතවිල්ල කියනවා ආ දැන් නාන්න ගිහිල්ලා. කරාමෙන් එන ජලය සතර මහා ධාතු. ඒකේ ආපෝ ධාතු වෙඩි. දැන් ඒකෙන් මේ ආභූත හතර ආ ටිකක් පිරිසිදු කරගන්න. දැන් ඒතොර කවුද මේ කරන්නේ? ඒත් නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කරන්නෙක් නෑ, කරවන්නෙකුත් නෑ, විඳින්නෙකුත් නෑ. විඳවන්නේකුත් නැහැ මේ නාම රූප දෙක හැංගිලා ඉඳලා අපිව නටවනවා. රූකඩ නටවන දෙකල නේ සත්‍ය දේ. අපි බලාගෙන ඉන්නකොට ඇත. ඒ වගේ තමයි මේකත්. පැහැදිලිද කියන එක. එහෙනම් වර්තමානයේ අවිද්‍යාව කියන නාම ධර්මය අපේ සිත තුළ ක්‍රියාත්මකද? ඔව්. ඒ දුක්ඛාර සත්‍යෙන් පොඩ්ඩක් ඔය කිව්වේ. පීඩනයක්. චතුර්විධ දුක්ඛ ස්වභාවයක් තියෙනවා. නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. මනසට පීඩනයක් ඇති කරනවා. මොකද මනස බලාපොරොත්තු වෙන්නේ නිරන්තරයෙන්ම අරමුණු ඉටු කරගන්නමනේ. මනස බලාපොරොත්තු වෙන්නේ නිරන්තරයෙන්ම අරමුණු ඉටු කරගන්න. ඒතර පීඩනයක් නෙමෙයි දෙන්නේ අපිට. ඒතර අර මේ මහ භූත හතරේ අපහසුතාවය පීඩනයක් දෙන්නේ නැද්ද අපිට? උගුර කසනවා. ඇස් දෙවිල්ලයි. කං කැක්කමයි. ඔළුව කැක්කමයි. ඒතර බඩ රිදෙනවා. දැන් මේ ඔක්කොම මේ සතර මහා ධාතුන්ගේ අපහසුතාවයන්ද මගේ අපහසුතාවයන්ද? සතර මහා ධාතුන්ගේ අපහසුතාවයන්. හැබැයි ඒ අපහසුතාවයන් නැති කරගන්න යා කෙනෙක් ලෑස්ති කරන් ඉන්නේ. මොකක්ද? මනස. නාම ධර්මයක් ලෑස්ති කරන්. එයා තමයි කියන්නේ. ඔව්ද නැද්ද? හැබැයි ඕක අපි අවිද්‍යාව තුළ ඉඳගෙන බලන තාක්කල් මම කියන දික්තියට වැටිලා නේද ඉන්නේ. නිරන්තරයෙන් පීඩනයක් ඇති කරන්නේ. පීඩන ස්වභාවයක් තියෙනවා. සන්තාප ස්වභාවයක් තියෙනවා. දවනවා නිරන්තරයෙන් දැවිල්ල හැදෙන්නේ. කයටත් දැවිල්ල, මනසටත් දැවිල්ල. මම මීට කලින් ඔච්චිවා. කාම ධාතු නිසා කාම සංඥා උපදිනවා. ධාතු කියේ මහ භූත හතරටනේ. කැමැති මහ භූත හතර කාම ධාතු. කාම කියන්නේ කැමැති. මහ භූත හතරට ධාතු කියවා. තියෙනවද නැත්ද? කැමැති ධාතු හඳුනා ගන්නවා. කාම සංඥා. කාම සංඥාව නිසා කාම සංකප්පය උපදිනවා. කල්පනා කරනවා. හරිද? කාම සංකප්පය නිසා කාම ඡන්දය එනවා. තියෙනවද? අර කාම ධාතුව නිසා කාම හඳුනා ගන්නවා හඳුනා ගැනීම නිසා කල්පනා කරනවා කල්පනා කිරීම නිසා කැමැත්ත ඇති වෙනවා කාම ඡන්දේ නිසා කාම දෙවිල්ල. දැන් නිරන්තරයෙන්ම දෙවිල්ල නැද්ද? අරමුණ ඉටු කරගන්න. තම තමන්ගේ බලාපොරොත්තු අරමුණ ඉටු කරගන්න මොනතරම් අරගලයක් කරනවද? බාහිර ලෝකයක් එක්ක. ඒතොර ඒ දෙවිල්ල හින්දා නෙමෙයිද? කාම දෙවිල්ල හින්දා කාම පරිේශණය. තව හොයනවා. දැන් නිරන්තරයෙන් දෙවිල්ලක් නැද්ද? අරමුණ ඉටු කරගන්නම දෙවිල්ලක් නැද්ද? තියෙනවා. ඒක කරදරයක් නෙමෙයි. ලොකු කරදරයක් නෙමෙයි. ඔව්. එහෙනම් තියනවාද දවන ස්වභාවයක්? දෙවිල්ල ගතිය. හේතු ප්‍රත්‍යෙන් හටගන්නේ. සංකත ස්වභාවයක් තියෙනවා. සංකතයි කියව බුදුරජාණන් වහන්සේ. හේතු ප්‍රත්‍යයමයි හටගන්නේ. ඔව්ද නැද්ද? හේතු ප්‍රත්‍යයමයි හටගන්නේ. විපරිණාම ස්වභාවයක් තියෙනවා. පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. සෑම මොහොතකම මේ මහබුත හතරස් සිතත් පෙරලන්නේ නැද්ද? සිතවිල්ලෙන් සිතවිල්ලට සිතවිල්ලෙන් සිතවිල්ලට පෙරලන්නේ නැද්ද? ඒතර ශරීරයත් මොහොතක් මොහොතක් මොහොතක් පාසා පෙරලන්නේ නැද්ද? වෙනස් කරන්නේ නැද්ද? තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න නැද්ද? විපරිණාම ස්වභාවයකුත් තියෙනවා. හතරම දුක්. හතරමයි ති දුක්ඛාර සත්‍යෙට. නැද්ද? ඒ තමයි දුක්ඛාර සත්‍ය. එහෙනම් විද්‍යාවට එන්න නම් දුක්ඛාර සත්‍ය තේරුම් ගන්න ඕනේද? ඔව්. ඒතර මමද කරන්නේ මම මගේ කියන ස්වභාවය අයින් වෙන්න ඕනේද? ඒතර රාගය අයින් කරන්න ඕනේද මේ භවේ? හැබැයි හේතු හැදුවොත් අර ඵල පහ භුක්ති විඳින්න වෙනවා. මොනවාද? ආයි ජලාබුජ බැස්සොත් අණ්ඩජ බැස්සත් එහෙමයි ජලාබුෂ බැස්සත් එහෙමයි කුණු කාණු පල් වතුර වලත් එහෙමයි ඕපපාතිකමක් තියෙනවා අසඤ්ඤතලය හා අර අරූපාවචර බ්‍රහ්ම ලෝක හැර ඒවැ නාම ධර්මයන් විතරයි අසඤ්ඤතලයේ රූප ධර්මයක් විතරයි අනිත් සෑම තැනකම පංචෝකාර බව පහක් හැදෙනවා ඒ පහ හදන්නේ වර්තමාන හේතු පහෙන් එහෙනම් අවිද්‍යාව මේ භවෙ නැති කරන්න ඕනේද නැද්ද ආයි තිබ්බොත් මොකද්ද කරන්නේ ඊගා භවයට? අවිද්‍යාව තියෙන තියෙන තාක්කල් නේද අර කර්ම කරන්නේ? සංස්කාර ගොඩනගන්නේ. කුසල් පැත්තටත් අකුසල් පැත්තටත් යන්නේ. මේ මනසට ඉඩ දීලා තියෙන්නේ සංස්කාරයන් එක්ක ක්‍රියාත්මක වෙන්න. කුසල චේතන අකුසල චේතන හදන්නෙම අවිද්‍යාව හින්දාද නැද්ද? අවිද්‍යාව හින්දාම තමයි. විද්‍යාව උපදවා ගත්තා නම් එයා රාගය අවසන් කරලා. එයා දේශය අවසන් කරලා. මම මගේ කියන දිට්ඨිය හා මාන්‍ය අවසන් කරලා. එයා අවිද්‍යාව අවසන් කරලා විද්‍යාව උපදවාගෙන මේ භවයේ දුක් කෙලවර කරනවා. තේරුණාද කියන්නේ? එහෙනම් ඊගාව භවයටත් මේ දුක් ටික අරන් යනවද? මේ භවයේ අවසන් කරනවද? මේ භවයේ අවසන් කරන්න නම් මේ හේතු පහයින් කරන්න ඕනේ. එහෙනම් අවිද්‍යාව මූලික ධර්මයක් නේද? අවසන් කරන්න. සංස්කාර ඒ අවිද්‍යාව නිසානේ සංස්කාර හදන්නේ. ඒතර අවිද්‍යාව සංස්කාර දැන් තියෙනවා මේ භවයේ වර්තමානයේ තණ්හාවක් තියෙනවා. තණ්හාවක් තියෙනවා. ඒතර හේතු තුනයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. භවයෙන් භවයට ප්‍රාර්ථනා කරන කාම ලෝකයට කැමති නැහැ රූප වචර බ්‍රහ්ම ලෝකයට යන්න කැමති භව තණ්හා. ඒකට හොඳ නැහැ ඊටත් වැඩිය හොඳයි අරූපාවචර බ්‍රහ්ම ලෝක. ආ මං යනවා එහි. භව තණ්හා. සමහරක් කියනවා නෑ මට ඕව ඕනේ මං යනවා දිව්‍ය ලෝකේ. කාම තණ්හා. නෑ මට ඕනේ මං ආයි මිනිස්සෙක් කියලා ඉපදුණොත් ඒ කමන්නේ. කාම තණ්හා. ආ භව තණ්හා. ඒතර විභව තණ්හා කියන්නේ උච්ඡේද දිට්ඨියත් එක්ක බැඳිච්ච එක. අර කාම තණ්හා භව තණ්හා කියන්නේ සාස්වත දිට්ඨියත් එක්ක බැඳිච්ච මනස. උච්ඡේද දිට්ඨිය කියලා කියන්නේ ඊගාව භවයක් නෑ. එහෙම දිට්ටි ගත්තාය නැද්ද? ඊගාව භවයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දෙකම ප්‍රතික්ෂේප කරා. සාස්ත්‍ව උච්ඡේද දිටි දෙකම ප්‍රතික්ෂේප කරනවා. නැ හේතුන්ගෙන් හැදේ. හේතු අයින් කළොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. හේතු හැදුවොත් ඔයාල දුක් විඳිනවා තමයි. එහෙනම් තණ්හාව කියන එක නාම ධර්මයක් නෙමෙයිද? ඒතර වර්තමානයේ අපේ අවිද්‍යාව කියන නාම ධර්මයක් අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා. සංස්කාර කියන නාම ධර්මයනොත් අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා. තෘෂ්ණාව කියන නාම ධර්මයක් අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවද? සිතුවිල්ලක් විතරයි නේද? ඇයි මේ සිතුවිලි වලට ඉඩ දීලා නිහඬ වෙන්නේ? ඔය සිතුවිලි ගොඩ නැගීමෙන් ඇති ඵලය මොකද්ද? මොහතකට තියනවද ඵලයක්? ඇයි? ඔය නාම ධර්මයන්ට අවශ්‍ය එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයයි නාම ධර්මයකට අවශ්‍ය. රූප ධර්මයන්ට තියෙනවා, ඒ කියන්නේ මහ භූත හතරට තියෙනවා චිතක්ෂණ දෙකක් තුනක් කාලයක අවශ්‍ය තියෙන මහ භූත හතර තියෙනවා. චිතක්ෂණ 7ක් 8ක් 10ක් පවතින මහ භූත හතර තියෙනවා. චිතක්ෂණ 10ක් 12ක් පවතින මහ භූත හතර තියෙනවා. චිතක්ෂණ 17ක් තුළ ඉවරයි. සියලුම රූප විශ්වයේ අධ්‍යාත්මික බාහිර රූප කිව්වේ මහ භූත හතරට ආයශ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදලා පිටතර කෙටි කාලයක් තුළ ඇතිලා නැති වෙනවා. ඒ 17 නොත් එකයි සිතේ ආයශ. නමුත් අපි අල්ලගෙන නේද ඉන්නේ මනස. මේක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙන මනස අපි අල්ලගෙන නැද්ද? ග්‍රහණය කරගෙන නැද්ද? තියෙනව නේද? අවිද්‍යාව හින්දා නෙමෙයිද? එහෙනම් මේ භවයේ තණ්හාවට මොකද කරන්න ඕනේ? තණ්හාව නැතිකොලොත් අවිද්‍යාවත් ඉවරයි. ඇයි? අවිද්‍යාව තියෙන තාක්කල් තමයි තණ්හාව තියෙන්නේ. තෘෂ්ණාව යම් තැනක, ඒ කියන්නේ යම් තැනකට සිත ඇලෙනවද? මම මීට කලිනුත් දේශනා කළා තණ්හාව හට ගන්න ස්ථාන 60ක් තියෙනවා. 60 60 තැනක් තියෙනවා තණ්හාව හට ගන්න. 108 ආකාරයකට හට ගන්න. මේ දොරවල් 6ටම තණ්හාව ඇලෙනවද සිත? ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට. ඒකට ගෝචර වෙන බාහිර අරමුණු වලට සිත ඇලෙනවද? ඇලෙනවා. රූප, ශබ්ද සිත ඇලෙන. ගන්ධ, රස, පහස අරමුණ. ඒ අරමුණුත් බාහිර ඉන්ද්‍රියනොත් නිසා හටගන්න සිත හයටත් ඇලෙනවද? චක්ක විඥාන ඇසයි රූපය හින්දා. ඒකටත් ඇලෙනවා. කනයි ශබ්දය නිසා සෝත විඥාන ඒකටත් ඇලෙනවා. නාසයයි ගන්ධයයි නිසා ගාන විඥාන ඒකටත් ඇලෙනවා. දිවයි රසයයි නිසා ජීවා විඥාන ඒකටත් ඇලෙනවා. ඇලෙනවද නැද්ද? ශරීරයේ පහසයි නිසා කාය විඥාන ඒකටත් ඇලෙනවා. මනසයි අරමුණුයි නිසා මනෝ විඥාන ඒකටත් ඇලෙනවා. විඥාන හයටත් ඇලෙනවා. සිත ඇලෙනවා. කොච්චර වෙලා ඇල්ලලා තියෙනවද? එක චිතක්ෂණේ. ආය ඇලෙනවා. චිතක්ෂණය ඇතුළේ ඉවරයි ආයත් ඇලෙනවා. ආය චිතක්ෂණයෙන් ඉවරයි ආයත් ඇලෙනවා. මොකද්ද ඔක ඇති ප්‍රයෝජනේ? එහෙනම් දැන් මොකද කරන්නේ? එක චිතක්ෂණයෙන් අයින් කරන්නත් පුළුවන්. එක චිතක්ෂණය යන්නේ අයින් කරන්න. ඇයි? තණ්හාවට කොච්චර අවශ්‍ය තියෙනවද? නැවත නැවත චිතක්ෂණයක් චිතක්ෂණයක් තුල ඇලෙනවා නම්, එක චිතක්ෂණයක් තුල ඇති වෙලා නැති වෙනවා නම්, දැන් අයින් කරන්න. චිතක්ෂණයෙන්ම තමයි අයින් කරන්නේ. මොහොතයි යන්නේ අයින් කරන්න. හැබැයි ඔය 60 තැනින්ම අයින් කරන්න ඕන එකපාර. ඒක බැරි නම් ඒ ටික තේරුම් අරගෙන හරි ඔය 60 තැනින් ගලවන්නම වෙනවා මේ භවයේ ඊගාව භවයට විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මෙන්න මේ ධර්මතාවයන් පහ ගොඩ නැගෙනවට අකමැති නම් ඒකට කැමති නැත්තම් මේ හේතු පහයින් කරන්නම වෙනවා මේ භවයේ ඊගාවයි පුනර්භවයක් නැහැ නත්ති තාති පුනබ්බහෝ බුදුරජාන් වහන්සේ දේශනා මටයි පුනර්භවයක් නැහැ. ඒතර පුනර්භවයකට යන්නේ සත්‍යයක් පුච්චලේන්ද එහෙම නැත්නම් මේ නාම රූප දෙකද? ඒ නාම රූප දෙකෙන් ඇති වැඩේ මොකක්ද? ප්‍රයෝජනේ මොකක්ද? අර්ථයක් තියෙනවද? නිස්සාරද? හරයක් තියෙනවද? රූපේ හරයක් තියෙනවද? පේන පින්ඩුපම. පේන පිටක්ක ස්වභාවයේද ඒ ස්වභාවයම තමයි රූපේ තියෙන්නේ. වේදනාව දිය බුබුලකට උපමා කරා. සෙනෙහත් තුළ ඇතිලා නැති වෙන දිය බුබුල. වැස්ස වටින වෙලාවට හොඳට බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා. දිය බුබුලු ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් ඇති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනව. බත් හැලි උතුරනකොට බලන්නකො මොකද වෙන්නේ කියලා. ඒහා සමානමයි වේදනාව. සංඥා මිරිඟුවට උපමා කළා. මේ සංඥාවට තමයි ඔක තමයි ලොකුම කරදරේ. සංඥාව තමයි ලොකුම කරදරේ. ඇයි? ශනේම් බැඳෙනවා සිත. වර්ණයට බැඳෙනවනේ සිත ශනේ. සංඥා මිරිඟුවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මිරිඟුවක මොකද්ද තියෙන හරය? ආ සත්‍ය වශයෙන් තියනවාද? නෑ. නමුත් නැති දෙයක් ඇති හැටියට පෙන්වලා නැද්ද? අපි රැවටිලා නැද්ද? නේද? එහෙනම් සංස්කාරයේ කෙහෙල් කඳක්. මොකද්ද ගන්න පුළුවන්? වතුර මුට්ටිය රත් කරගන්න ගන්න පුළුවන්ද ගන්න? කෙහෙල් බඩයක් දාන්න. ආ? ඒ මොකකටද ගන්න පුළුවන්? යක් වෙලවන්න තොইল වලට නම් ගන්න. එච්චරයි කරන්න පුළුවන්. වෙන මොනවද ගන්න? පහන් පත්තු කරනකො කපලා කපලා ආන ඔකට මැටි පහනක් තියලා පහන් පත්තු කරන්න ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා සංස්කාරات ඔය විදිහම තමයි. විඥානේ මායාවක්. රවට්ටන එකමයි කරන්නේ. මැජික් පෙන්වන දැකලා තියෙනනේ. මැජික් අර කෝට් එකක් එහෙම ඇදලා අද්දක මෙතනට තියෙන තොප්පියක් එහෙම දාගෙන පොඩි පොළු කෑල්ලකුත් අරගෙන ඒ කරන්නේ ඇත්තමද? දා මූලික බොරුද? විඥානයත් ඒ විදිහම තමයි. රැවටෙන එකම තමයි වෙලා තියෙන්නේ. මායාවක්. එහෙනම් ඊගාවට බලාපොරොත්තු වෙන්නේත් ওই පහද? එහෙනම් අපි ආයෙ රැවටෙනවනේ. එහෙනම් අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන තදින් ගන්න ස්වභාවය මේ භවයේ අයින් කරමුද? සසරෙන් නිවනට බණ කියන්නේ. හේතුඵල අතීත හේතුපහක් හදාගත්ත කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් ඇවිල්ලානේ තියෙන්නේ. මේ හේතුපහ හදාගත්තානේ. දැන් මේ භවයේත් ওই හේතුපහ හැදුවොත් මොකද කරන්නේ? බුදුරජාන් වහන්සේ දේශනා කරන අතීත හේතු පහෙන් වර්තමාන ඵල පහක් හැදුවා. වර්තමාන හේතු පහෙන් අනාගත ඵල පහක් හදනවා. වර්තමාන හේතු පහ අවසන් කළොත් අනාගතයේ හේතු පහ අනාගතයේ ඵල පහක් හැදෙන්නේ නැහැ. දැන් මේ ඵලයන්ගේ ප්‍රයෝජනයක් තියනවද? නැහැ නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ මොකද්ද තියෙන ඵලය ප්‍රයෝජනේ? හරය මොකද්ද? ගණ්ඩ දෙයක් තියෙනවද? එහෙනම් වර්තමානයේ හේතු පහයින් කළොත් අනාගත ඵල පහන් නිරුද්ධයි. තථාගතයන් වහන්සේ දේශනා. පුච්චලේ නෙමෙයි. කෙනෙක් නෙමෙයි. ජීවියක් නෙමෙයි. නාම රූප දෙකේ ක්‍රියාව නවතිනවා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නවතිනවා. ස්කන්ධ ධාතු ආයතනයේ පැවැත්මක් නැහැ. පුනර්භවයක් නැහැ. ප්‍රවෘත්තිය නවතිනවා. පැවැත්ම නවතිනවා. පැවැත්ම ගෙනියන්න ඕනද? හැබැයි පැවැත්ම ගෙනියනවා නම් මේ ටිකත් අරගෙන යන්න. මොනවද? ජාති, ජරා ඒවා ගෙනියන්න වෙනවා කියන්නේ. ව්‍යාධි, කොරෝනා කීපාරක් ඇදෙයි දන්නේ. ව්‍යාධි, මරණ, ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, කායික දුක්, මානසික දුම්නස්, ප්‍රියන්ගෙන් වෙන්නීම්, අප්‍රියන් අයෙක්වීම්, කැමැති දෑ නොලැබීම්, අකමැති දේවල් මේ ටිකත් අරන් යන්න. මේ ටික තියලා යන්න බෑ. ඔය ටිකට අකමැති නම් ඔය හේතු පහ වර්තමානයේ අයින් කරන්න. අනාගත ඵල පහ නිරුද්ධයි. පැහැදිලිද කියන්නේ?